දැන් අන්‍ය වූ අය නෙමෙයි. අන්‍ය වූ අයට පුළුවන් මොකද්ද කරන්න? උපරිම පුළුවන් අපි මරන්න. ඊළඟට පුළුවන් චෛත්‍ය විහෙර විහාර විනාශ කරන්න. පොත්පත් ගිනි තියන්න. ඕක නේද අන්‍යයට කරන්න පුළුවන්. වෙන දෙයක් අන්‍යයට කරන්න බෑ. අන්‍ය අය කරන්නේ වෙන වැඩක්. ඒ කට්ටිය මේ ඒ කට්ටිය මේ විදිහ විනාශයක් කරන්නේ කවුද විනාශ කරන්නේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අය. සාසන විනාශ කරන්නේ. ඒ අය මොකද කරන්නේ? භික්ෂු භික්ෂුණී දැන් බුදුරණවහන්සේ නාමයෙන් ඉන්නේ. ඒ අය කියලා දෙන කරුණ කියලා දෙන්නේ බුදුරණවහන්සේ කිව්වා කියලා. අර අර්ථය හාත්පසින් වෙනස්. දැන් අර කට්ටිය කරන දේෙන් ඒක වෙන්නේ නැහැ. ඒ කට්ටිය කරන දේෙන් වෙන්නේ මේ මිනිස්සු ටික මැරලා යනවා, මේ භික්ෂුන් ටික මැරලා යනවා, මේ චෛත්‍යවාදී ටික විනාශ වෙනවා එච්චරයි. ඒක නිසා හොඳට හිතන්න සැබෑ විනාශය කරන්නේ කවුද? සැබෑ විනාශය කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ අර්ථ විකෘති කළා කතා කිරීමත් ඒක. ඒ කියන්නේ පද ව්‍යංජන පිළිවෙලට ඉගෙන නොගැනීමත් ඒක. ඒ භාෂාවට අනුගත වෙලා ඉගෙන ගන්න තිකමත් එක්ක. ඒ සමාජයේ පසුබිමත් එක්ක ඉගෙන ගන්න තිකමත් එක්ක. එයා සාසනය විනාශ කළා දානවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් පින්වතුනි. ඉතින් මේක ඇත්තක් නෙවෙයි මේක. ඉතින් ඒක ඇත්ත වුණාට දැන් ලෝකයේ ඇත්ත ඕන තරම් තියෙනවානේ. බුදුරන් වහන්සේ පෙන්නේ ලෝකයේ ඇත්තක් නෙවෙයි. බුදුරන් වහන්සේ පෙන්නේ ලෝකෙන් ඈතර වීමේ ඇත්තක්. ඉතින් තව කෙනෙක් හොඳ වෙයි. ඉතින් තව කෙනෙක් හොඳ වෙයි නම් ඒ හොඳ වෙන ක්‍රමයක් කියනෝ නෙවෙයි බුදුරන් වහන්සේ කිව්වා කියලා කියන්න එපා. ඉතින් බුදුරණවහන්සේට චෝදනා කරන්නේ එතකොට. ඔය බුදුරණවහන්සේ ලෝකෙන් ඈතර වෙන සත්‍යයක් නේ පැහැදිලි කරන්නේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. නැත්තම් අපරාධේ අපි අකුසලොත් රැස් කරගන්නවා හොඳ කරන්න ගිහිල්ලා. ඊළඟට අපි අපායේ දුගතියෙත් යනවා. ආයේ ධර්මයක් හම්බෙන්නේ නැහැ කල්ප කාලාන්තරයකට. ඔක හොඳට තේරුම් ගන්න. ඒ ඒ භයානකත්වයේ ආදීන හොඳට තේරුම් ගන්න. ඒ වගේම තමයි පින්වතුනි එහෙනම් මේක අපි කොහොම ඉගෙන ගන්න ඕනද? මේක ඉගෙන ගන්න නැතුව අපි අතිපටන වඩනවා. කෝකද වඩන්නේ? අර කට්ටිය කියපේද බුදුරණවහන්සේ කියපේ එකද? ඉතින් බුදුරණවහන්සේ කියපේ කොටන්න ඒක ඉගෙන ගන්න එපා. සමාජයට ආවේනික දෙයක් තියෙනවනේ. ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක වඩනවා නම් බුදුරණවහන්සේ කියපේ එක නෙමෙයි කරන්නේ. බොජ්ජංග වඩනවා. කවුරු කියපේකද? බුදුරණවහන්සේ කියපේ එක වෙන්න බෑනේ. නෑ ඒක ඉගෙනගෙන තියෙන්න බෑ. සමාජයට ආවේනික දෙක. පංච නීවරණ ප්‍රහාණය කරනවා. මේ ප්‍රඥාව දුර්වල කරනවා. කවුරු කියපේකද? බුදුරණවහන්සේ කියපේ කියන්න බෑනේ. මොකද ඒක ඉගෙනගෙන තියෙන්න ඕනේ. අන්න අර කට්ටිය කියපු ටික. ඉතින් කොහොම බුදුරණවහන්සේ කියන්නේ ඇයි? අපි සිල් රකින්න කවුරු කියපු විදිහටද? ඉතින් අනික් කට්ටියත් කරන්නේ. බුදුරණවහන්සේ කිව්ව විදිහ නම් ඉගෙන ගන්න වෙනවා. අන්න බුදුරණවහන්සේ කිව්ව විදිහට හික්මෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. ඒකට තමයි හික්මීමේ දෙන්නේ. එතකොට එහෙනම් බලන්න පින්වතුනි අපි මොනව ආනාපානහතේ වඩනවා? කවුරු කිව්ව ක්‍රමයටද? බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට කියනවා. ඉතින් ඒක ඉගෙන ගන්න තියෙන්නේ බෑ. අපි සමාජයේ ටික වඩන්නේ. බුදුරණවහන්සේ කිව්ව එක නෙමෙයි සමාජයේ පෙන්වන කාරණාව. ඉන්ද්‍රිය ධර්ම වඩනවා. කවුරු කියපු ක්‍රමයටද? බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට කියන්නේ ඒක ඉගෙනගෙන වෙන්න ඕනේ. අපි ඒක ඉගෙන ගන්න නැතුව අර පද ව්‍යංජන පිළිවෙලට අනේ අපි අර සමාජයේ කීපදී කරනවා. සිල් රකින්නවා, දන් දෙනවා, භාවනා කරනවා, ඊළඟට බොජ්ජං වඩනවා, බෝධිපාක්ෂි ධර්ම වඩනවා, අරෂ්ඨාංග මාර්ග වඩනවා, නීවරණ ප්‍රහාණය කරනවා. මේ හැම දෙයක්ම කරත් මේ ජීවිත නිවන් දැක කියලා මෙමු වෙනවා. හැබැයි බුදුරණවහන්සේ කිව්ව එක ක්‍රමයට නෙමෙයි. ඉතින් බුදු කෙනේ පහළීමේ අර්ථය අපට වෙලා නැහැ නේ. කිසිම අර්ථයක් වෙලා නැහැ බුදු කෙනෙක් පහළම. කොච්චර ආදීනවද? එහෙනම් මේක මුලින්ම කල යුතුයි මොකද්ද? හතිපටන වඩන්න කිව දෙය ඉගෙන ගන්න වෙනවා. ඉතින් වඩන්න බුදුරණවහන්සේ කිව්වේ වඩන්න ඕන නම් කිව දෙය ඉගෙන ගන්න වෙනවා. ආනාපානසති වඩන්න අබුදුරණවහන්සේ කිව්ව දෙය ඉගෙන ගන්න වෙනවා. ඉන්ද්‍රිය වඩන්න බුදුරණවහන්සේ කිව්ව දෙය ඉගෙන ගන්න. ඒ බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයනේ. ඊළඟට නිවන ප්‍රහාණය කරන්න බුදුරණවහන්සේ කිව්ව දෙය ඉගෙන ගන්න වෙනවා. ආරෂ්ඨංග මාර්ග වඩන්න බුදුරණවහන්සේ කිව්ව දෙය ඉගෙන ගන්න වෙනවා. සීලය රකින්න බුදුරණවහන්සේ කිව්ව දේ ඉගෙන ඔක්කොටම පින් මුදුනේ බුදුරණවහන්සේ කිව්ව දේ ඉගෙන ගන්න. ඒකට නෙමෙයි දෙන්නේ. ඒකට අන්න ඉගෙන ගන්න ක්‍රමය බුදුන් වහන්සේ දාලා මොකද්ද? අහන්න හොඳින් අහන්න. අවධානය යොමු කරලා අහන්න. ඒක දරා ගන්න. ඒක වචනයෙන් ප්‍රගුණ කරන්න. බුදුන් වහන්සේ ඒක ලොකු තැනක් දෙනවා සත්‍යයනා කරන එක. ඇයි? මේක මේ කියන පද ව්‍යංජන පිළිවෙල හිමි වුණොත් එහෙම. අනිත් එක මේ සත්‍යයනා කරනකොට පින්වතුනි අපේ ඇතුලේ ඒ ගෞරවයත් එක්ක ඒ ශ්‍රද්ධාවත් එක්ක පුදුම විදිහට දියුණුවක් ඇති වෙනවා. මෙන්න මේවා කරන්න කියනවා. ඉතින් ඒව නොකර අපි මොන දෙයකටත් වැඩක් නැහැනේ. ඒක බුදුරණවහන්සේ කිව්ව එක නෙමෙයිනේ. බුදුරණවහන්සේ කිව්ව එකද කියලා කියන්න බෑනේ. ඉතින් කිව්ව එක නම් ඒක දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන අහලා දැනගෙන හොඳට කටපාඩම් සජ්ජායනා වෙලා තියෙන්න පේනවනේ. ඉතින් ඒක වෙන්න බෑනේ එහෙනම්. ඒ නිසා හොඳට හිතන්න සතිපට්ඨාන වැඩුවට භාවනා කරාට බොජ්ජං ගැඩුවට ආරෂ්ඨාංග මාර්ග ගැඩුවට බුදුරණවහන්සේ කිව්ව එක නම් මොකද්ද? ඉගෙනගෙන තියෙන්න වෙනවා. කොයි විදියටද? පද ව්‍යංජන පිළිවෙලට ඒ සමාජයේ භාෂා විවහාරයේ අර්ථයත් එක්ක නැතුව බෑ. ඔන්න ඔය විදියට ඉගෙන නොගන්නා නිසා අද ලෝකයාව රවට්ටන්න පුළුවන් මේ ලෝකේ ඕන කෙනෙකුට. බැයිද? පුළුවන්. ඇයි මොකක්වත් දන්නේ නැහනේ. සමාජ පසුබිම දන්නේ නැහැ, බුදු කෙනෙකුගේ ස්වභාවය දන්නේ නැහැ, බුදු කෙනෙක් වෙන්න පාර්තිය දන්නේ නැහැ. ඒ නිසා හොඳට හිතන්න පින්වතුනි. මේ බුදු කෙනෙක් වෙන්න ප්‍රධාන දේ සක්කාය දිට්ඨි ප්‍රහාණය. ඒකත් එක්ක යමු සක්කාදිටි ප්‍රහාණයක් මුලින් පෙන්වනවා. ඒක සක්කා නිරෝධය. මෙන්න මේකට යමු වුණාට පස්සේ ඒ ප්‍රතිපදාවට අනුගත වුණාට පස්සේ අන්නේ කෙනාට මේ ලෝකේ ප්‍රශ්නේ අර එක එක්කිනා එක තරක විතරක වාද යෙදෙන්නේ නැහැ. එයා අවංකයි, අහිංසකයි, ගුණවත්. එයාට මානියනේ, නිහතමානී. එයා වංකනේ, අවංකයි. තමන්ට තමන් අවංකයි, ඍජුයි. වංජනික වැඩපිළිවෙල වන්නේ. තමන්ගේ මතයට කටයුතු කරන නෙවනේ. හිතලුනේ. එයාගේ යථාර්ථවාදී ස්වභාවයක් තියෙනවා. ශ්‍රද්ධාව බරදැඩි කරගෙන යන්නේ. එච්චරට බුදුරණවහන්සේගේ ධර්මයේත් එක්ක යමු වෙලා. ඔන්නෝක හොඳට හිතන්න පින්වතුනි. ඒක එක්ක කල්පනා කරන්න. නැත්තම් අපේ මනස පටු වෙන තැනදී අපි පටු වුණා කියලා කියන්නේ පින්වතුනි කොටු වුණේ මොකටද දන්නවද? අපි හිතනවානේ අපට අපි හොඳට හිතනවා කියලා අපි අපි කොටු වුණා කියන්නේ අපේ කියන රාමුවට කොටු වුණා. දැන් හොඳට ඉඳලා බලන්න ඔන්න අරමුණක් මනසට එනවා. අපි ඒ අරමුණ එක්ක කටයුතු කරනවා. දැන් කොටු වුණේ මොකේද? අරමුණට කොටු වෙලා ඒකත් එක්ක ඉන්නවා. ඔය හරි යන්න හිතුණා. මොනවද කරන්න හිතුණා? මේ කරන්න හිතුණා. අර කරන්න හිතුණා. අන්න මේ හතිපටන වඩනවා මේක වඩනවා. දැන් මේ අපේ අරමුණත් එක්ක කොටු වෙලා. බුදුරන් වහන්සේ කිව්වේ අනුගත වෙලා නැහැ. අපි පටුයි. හැම වෙලෙම පටු මානසිකත්වයක් තියෙනවා. පළල් වූ ස්වභාවයකට නම් ඒකට ඉඩ නොදී අන්න අර දැන් අපිට හිතුණා කියන එකනේ කාරණාව. හිතුණා කියන එක මොකද්ද කියන එක හොයන්න යමු වෙනවා. මෙන්න පළල් මානසිකත්වය. අපි හිතපු දෙයක කොටු වෙන්නේ නැහැ. ඒකට අනුගත වෙන්නේ නැහැ. එතකොට යාට පින්වතුනි මේ ලෝකයේ තියෙන ප්‍රශ්නේ කාමරාග පටිග කියන එක නෙවෙයි. එයා සැබෑ ප්‍රශ්නේ දැකලා ඒ ප්‍රතිපදාවට අනුගත වෙනවා. ඒ නිසා හොඳට හිතන්න මේ බුදු කෙනෙක් පෙන්වන කාරණාව සැබෑ කාරණාව මොකද්ද කියලා. නැත්තම් පින්වතුනි අපි කොච්චර බණ ඇහුවත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර භාවනා කරත් මොන දේ කරත් අපි හැම වෙලෙම තව කෙනෙකුගේ රාමුවකට කොටු වෙවි, කොටු වෙවි, කොටු වෙවි. අපි විවෘත මනසක් යොදාගන්නේ නැතුව අපි සංසාරේ දීර්ඝ කර ගැනීමක්මයි වෙන්නේ. බුදුරුන්ගේ ධර්මයේ අහිමි වීමක්මයි වෙන්නේ. ඒක හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න. කල්පනා කරලා කැමැත්තක් ඇති කරගන්න. මේ ලෝකයේ සැබෑම බුද්ධ වචනේ ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නව නැත්නම් ඒ භාෂා, ඒ සමාජී භාෂාවත් එක්ක අර්ථය හොයන්න. ඒ පදව්‍යඤ්ජනත් එක්ක ඉගෙන ගන්න. එතකොටයි අපට සැබෑම බුදුවජාණන් වහන්සේගේ අර්ථය යොමු වෙන්න පුළුවන්. මේකට මේ සමාජයෙන් ඇහෙන අසූචි ටික ගන්න එපා. සමාජයෙන් යෙදෙන කරුණු ගන්න එපා. මේකේ පසුබිම හොයලා බලන්න. සාසන පසුබිම හොයලා බලන්න. මේ හැදුන හැටි හොයලා බලන්න. මේ යෙදුන හැටි හොයලා බලන්න. ඒවා ඔක්කොම එක හොයලා මේ ඇයි අපි මේ සත්‍යවාදී වෙන්නේ නැත්තේ? ඇයි අපි තව එකකට කොටු වෙන්නේ? එහෙම වෙන්න එපා. ස්වාධීනව හිතන්නකෝ. ස්වාධීනව සත්‍යවාදී වෙන්න. හොයලා බලලා කටයුතු කරන්නකෝ. තව දෙයකට කොටු වෙන්නේ නැතුව. එහෙම වුණොත් විතරයි බුදු කෙනෙකුගේ ධර්මයක් කරා යොමු වෙන්න පුළුවන්. ඒ